මේ ආනේ අනික් ප්‍රශ්නේ මේ ආර්ය මාර්ගයේ වැඩිම සඳහා වීරිය ඉන්ද්‍රිය වඩනාකාරයේ පහදලා දෙන්න කියලා ඉතින් වීරිය ඉන්ද්‍රිය වඩන්න අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ දහම දැක්කට පස්සේ සසරේ බය කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේකයි සතර අපාගත වෙන මග. මේක තමයි දුකට හේතු වෙන ක්‍රමවේදය කියලා දැක්කට පස්සේ කාටද හිතෙන්නේ තවත් ඒකේ ඉන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් අපාගත වෙන්නේ වෙන්නේ මෙන්න මෙහෙම කියලා තේරුම් ගත්තා නම් යාට ඥානීය වැටෙන්න පටන් ගත්තා නම් තව දුරටත් කපහාගත වුණාට කමක් නැහැ මං ඊ කියනවා කියලා අදහසක් එයිද? නැත්නම් කොහොම හරි මම මේ අපාගත වෙන සත්යෙන් වල මිදෙන්න ඕන කියලා අදහසක් එනවාද? අන්න කල්පනා කරලා බලන්න ඕනේ. ඒතොර ඒකාන්තයෙන් ඔහුට ඥාණියෙන් එනවා තීරණය. මේ අපාගත වෙන දුක්ඛිත සත්යෙන් මං කෙසේ හෝ මිදිය යුතුයි. හරි භයානකයි. එන කොහොමද මිදෙන්නේ? අන්න ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මතුවෙනවා. මිදෙන්න නම් මේ අවිද්‍යාව තෘණ්ණාවේ වැඩ පිළිලෙ මිදෙන්න ඕනේ. අන්න දැන් අවශ්‍ය කාරණේ මතුවෙනවා. කාර්යයත් හරි කොහොමද ඒක කරගන්නේ අන්න ඊළඟ අවස්ථාව මත වෙනවා ඉතින් ඒතකොට දකින්න ඕනේ මෙන්න අනිත්‍යයි කියන්නේ මේකයි දුක්ඛයි කියන්නේ මේකයි අනාත්තයි කියන්නේ මේකයි කියලා මෙන්න මේ ආකාරයෙන් නිතර බලහලා තේරුම් ගන්න තේරුම් ගත්තාම අසාරත්වයේ දකින්න අපි සාරයි කියලා හිතා ඉන්නේ අසාර දේවල් වලට කොහොමද අසාර වෙන්නේ හොඳයි හොඳයි කියලා පටන් ගන්නව අවසාන වෙන්නේ මෙන්න මේ જાතිය අසුබ වැඩ වලින් කියලා මෙන්න මේ જાති අසාර දුක් කරදර දීලා කියලා දැක්කම පස්සේ යලි යලි සිහි කරලා බලන්න. මෙන්න මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව නැනම් පරිත්‍යාසෝපාදී සිහි කරලා බලනවා. සංකතයක හැටි බලන්න. මේ සකස් වෙච්ච එක හැටි මේ සදාතනික වස්තු නෙමෙයි ලෝකෙ හැදිලා තියෙන්නේ. මේවා තියෙන්නේ මොකද කොච්චර ප්‍රියයි මනාපයි කියලා හිත බඳ ගන්න වස්තුවක් මේ ලෝකේ නෑ. බැදගෙන තියෙන්නේ මහා දුක් කරදර දෙන අසාර දේවල් වල. මෙන්න මෙහෙම බලන්න පුරුදු වෙන්න. අන්න මේක බලනකොට යථාර්ථයේ තේරෙන්න පටන් ගන්නවා. පරිහරණය නිදි නෑ. එහෙනම් මෙන්න මෙහෙමයි මේක දුක වෙන්නේ. දුකට ඇදලා දමන්නේ මෙහෙමයි. මා භයානකයි. මේ ලෝක ආස්වාදයේ තරම් මුලාවටපත් කරන තේ තව නෑ නේද? එහෙනම් මම මොකෙන්ද අහක් වෙන්න ඕනේ? මේ ආස්වාදින ඇති භයානක මරවුගලෙන් කොහොම හරි බේරිලා යන්න ඕනේ. අන්න අදහස එනවා. ඔය අදහස එන මොහොත අපාසා නැගෙන්නේ විරිය සම්බොජ්ජංගේ. ලොතර සෑම බොජ්ජංගයක්ම උතර තියෙනවා. විරිය විතරක් නෙමෙයි. සති සම්බොජ්ජංගයෙන් තමයි මේ දහම් බලන්න පටන් ගත්තේ සිය වුනේ. විචක්ෂණ නුවණින් ධර්මයේ සිහි කිරීම නිසා තමයි ධම්ම ධම්මෝච්චේ සම්බොජ්ජංගේ උතර වැඩුණේ. ඒකත් වැඩිනවතන. ඒතර විරිය සම්පොජ්ජංගේ නිසා තමයි ඒ උත්සාහයේ විරිය කරන්න හිතෙන නිවන් දැක ගන්න ඕනේ කොහොම හරි. පහු කරලා බෑ මේක ඉක්මන් කරන්න ඕනේ කියලා. ඒතර Tamanට තේරෙනවා එකින් එකට එකින් එකට අත්හැරලා මිදිලා යනවා නිදහස් වෙන හැටි. හරි සතුටුයි. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ මේ ආසාදියන්ගේ මේ වහල් බැල වලින් මගේ මනස නිදහස් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් ටික ටික නිදහස් වෙනවනේ. ගිය අවුරුද්දේ මගේ මනස මෙන්න මෙහෙම තත්වයක තිබුණේ. ඇලීමක් එනකොට මෙහෙමයි ඇලුනේ. ගැටෙන තත්වයේ මගේ මනස මෙහෙමයි තිබුණේ. දැන් මේ ඇලීම් ගැටීම් කොච්චර මගින් අඩු වෙලා ගිහිල්ලාද? සතුටු වෙනවා. නිදහස වෙනවා. මොකද එන්නේ? ප්‍රීති සම්බොජ්ජංගේ වෙන්න මතක් වෙනකොට. පස්සාදිය සහැල්ලුව එනවා. පස්සාදිය සම්බොජ්ජංගේ එනවා. ඔය හැම සම්බොජ්ජංගයක්ම එන හැටි. ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සාදිය සම්බොජ්ජංගේ, මේ විරිය සම්බොජ්ජංගේ ඇවිදලා තමයි ඇවිදලා තියෙන විදිහ. මේ සති, ධම්මවිතය, විරය, ප්‍රීති, පස්සාදි, ඉනි සමාධි, උපේක්ෂා එනවා එකින් එකට. ඉතින් ඒක රමුතුවෙන් කියන්නේ දැන් නෑ හැම එකක්ම වැඩෙන්න පටන් ගන්නවා දැනගෙන හිටියන්නේ නැතත් මේ ධම්ම මාර්ගයේ වැඩ කරනකොට. ඉතින් ඒ අමුතුවෙන් එකින් එකට වෙනේනම ඉන්ද්‍රිය මාර්ග වඩනවා කියලා එකක් නෑ. මේ ධර්ම මාර්ගයේ වඩනකොට වැඩෙන්නේ මේ විදිහට මේ සියල්ල. තේරුම් ගන්න ඕනේ.